පින්වතුනි අප පවත්වාගෙන ආ කතා පෙළ නියමිත විදිහට අවසන් කරන්නට බැරි වුණා පසුගිය ආගිය කාලය තුලදී. ඒ නිසා මා කැමති අප නවත්වූ තැන් සිට ධම්මචක්ක සූත්‍රයේ එන ඉතිරි කරුණු පිළිබඳව ටිකක් කියන්න. ඒ සූත්‍රය අවසන් කරන විට පසුගිය වාරයේදී අප කතා කරමින් සිටියේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං කියන ඒ දුක් නිරුද්ධ කිරීම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවත්නා වූ මාර්ගය පිළිබඳ. මේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේදං සම්මාදිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යන්නේ. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය වශයෙන් මහන්ස බදාලා. ඒ මාර්ග සත්‍යය පිළිබඳව ධම්මචක්ක සූත්‍රයේ ස්ථාන දෙකක සඳහන් වෙනවා. පැවිද්දකු විසෙන් නොසෙවිය යුතු අන්ත දෙක දක්වා ඒ සේවනය කළ යුතු පිළිපැදිය යුතු මාර්ගය ප්‍රතිපදාව දැක්වීම වශයෙන්ද ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පළමු කොටවලා. මේ මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා යන්නේ එය වඩා ඊළඟට චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීමේදී ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් ඒ ආර්ය ශ්‍රාමික මාර්ගය දේශනා කරනවා. මුලදී වදාලේ මජ්ක්‍ධිමා පටිපදාව. දෙවනුව වදාලේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. ඒත් අයමේව අරිය වට්ටන්නිකෝ මග්ගෝ යමින් එතනත් වදාළා. අර කලින් වදාළේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත යනුන් වදාලා එයත් ඊළඟට සයතේදන් අයමේව අරිවර්තංගිකෝ මග්ගෝ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය ආදි වශයෙන් ඒ කයිද්දක විශ්ෙන් අත්හල යුතු අන්ත දෙක දක්වලා යා යුතු පිළිපැදිය යුතු ප්‍රතිපදාව දැක්වීම වශයෙන් ආර්ය ශ්‍රාණික මාර්ගය ප්‍රකාශ කරනවා. ඊළඟට අවබෝධ කළ යුතු ප්‍රතිවේධ කළ යුතු ධර්ම සත්‍ය සතර දැක්වීම වශයෙන්ද දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාාරි සත්‍ය වශයෙන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ දේශනා කොට වදා. මේ ඉදෙන තිබෙන්නේ ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ කොයිතැන වදාලා ඒ පිළිබඳව කළ යුතුව තිබෙන්නේ කුමක්? වැඩිමන භාවයේ තබ්බ කියලා දැක්වේ. වැඩිම. දැන් ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පිළිගෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර අන්ත දෙකට වැටෙන්නේ නැතුව නදුන් පිළිවෙත. පිළිවෙතයි කියනකොටම පේන්නේ යායුතු මඟක්. යායුතු මඟක්. ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වශයෙන් මේ දුක නිරෝධ ගාමී ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් වදාලේ ඒ ප්‍රතිපදා කියලා. ප්‍රතිපදා කියන්නේ පිළිපැදීම. ඒ පිළිපැදිය යුතු මාර්ගය. මේ අංග 8ක් තිබෙනවා. එයි අංග 8ක්. ඒ වෙන වෙනම අංග දිනු කරන්නට ඕන. పూర్ව භාග ප්‍රතිපදාවස්. දැන් අප මේ අවස්ථාවේදී කරන්නේ ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගයට අන්තර්ගතයි. යම් අංග සමූහයක් పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් වැඩිමක් කරා. මේ අවස්ථාවේදීත් ඒක කරා. ඒ මොකද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසන අනුශාසන කීප ආකාරයකින් දක්වනවානේ. ඒ අනුශාසනය පිළිපැදීමක් වශයෙන් ගත්තා. ඒ අනුශාසනය පිළිපදින්නටයි තිබෙන්නේ. නිකන් පාඩම් කරගෙන ඉන්නට නෙවෙයි. පාඩම් කරගෙන පමණක් ඉන්නට නෙවෙයි. යම් ශාසනය පිළිපදින්න. ඒ පිළිපැදීමේ අනුශාසනයක් වශයෙන් පිළිගත් කලෙහි ඒ අනුශාසනය දක්වන්නට වන්නේ සීල සමාධි පඤ්ඤා. සීල සමාධි පඤ්ඤා. ඒ බුද්ධ ශාසනය බුද්ධාගම ශාසනය පැවැත්වීම දියුණු කිරීම වශයෙන් සලකන විට ඒත් ඒ අනුශාසනය පිළිපැදීම තමයි. තව විදිහක් දක්වනවා පරියක්ති කටිපත්ති පරිවේද. පරියක්ති කියන්නේ පරියා පුනන්තේති පරියක්ති. උගත යුතු ඉගෙනගත යුතු ධර්මය පරියාප්ත. ඒ ශාසනයක් දිනු කළ යුතුයි. පරියාප්ත ශාසනය. ඒ නුගත් කෙනෙකුට පිළිපදින්නට බෑ. ඒ කියන්නේ ඒ පිළිපැදිය යුතු තරමට Taman දැනගෙන ඉන්න. නැත්තම් පිළිපදින්නට බෑ. දිනකක් සබා මල් තහන් පිරීම පවා හරි හැටියට කරන්නට බෑ කෙනෙකුට ඒ පිළිබඳව ඉගෙනගෙන නැත්තම් එය පවා පින් සිදුවන පරිදි වඩා පින් සිදුවන පරිදි නුවණ ඇති පින් සිදුවන පරිදි ශ්‍රද්ධාව වැඩෙන පරිදි කරන්නට ඒ දැනගෙන ඉන්න. එසේද කළ යුත්තේ. ඒ නිසා මලස්න සෝදනය එක මල් පරමල් සුද්ධ කරන එක ඒවා දැනගෙන කරන්නට මල් උදාතු වෙනව දැනක එතනට ගිහිල්ලා තමනුත් ඔය කරමල් ගොඩාක්සේ Tamange මල රුවලා සමහර විටක සමහරු වඳින හැටිත් මම දැකලා එනවා ඉතින් හිතන්න Taman ලොකු පිනක් කෙරුවා කියලා එහෙම කරන්නට බෑ ඒකටත් සිතය යොදා ගන්න හැටි අරමුණු කරගන්නේ කවරෙක්ද කාටද මේ මල් පුදන්නේ එයාගේ කොයිතරම් දෙයක් සිතලාද වැඩේ කරන්නේ ඒ නිසා ඒවා වුවද කරන්න හරි හැටියට කරන්න. කෙනෙක් ඉගෙනගෙන. ඒ ඉගෙනීමේ කියන එක පරියාප්තියක්. පරියාප්ති ශාසනය කියන්නේ ඒක. පරියාප්ති ශාසනය. ධර්මයේ ඉගෙනීම. ප්‍රතිපත්ති කියන්නේ පිළිපැදීම. ප්‍රතිපත්ති ශාසන පිළිපැදීම. අනේ පිළිපැදීමේ කොටසටයි ශාසනය පිළිබඳව තව බෙහෙතක් කියනවා සීල සමාධි ප්‍රඥා ඒ පිළිපැදීමේ කොටස ප්‍රතිපත්තිය. මොකක්ද ප්‍රතිපත්තිය? සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන මේ තුන දියුණු කිරීම. ඒ දියුණු කිරීම කියන්නේ හැමදාම එක තත්වයේ සිටින එක නෙවෙයි. සමහර විටක කෙනෙක් පංචශීල සමාදන් නම් ඒ පංචශීලය හරි හැටියට රකින්නේ නැහැ. ඉතින් හරි හැටියට නොරැක Taman සමාදන්ව සිටින පංචශීලය පිළිබඳව වැඩිමක් නැහැ, දියුණු කිරීමක් නැහැ. එකම තැන. එකම තැන නම් ඒක ඒ ප්‍රතිපත්තියක් නෙවෙයි. ප්‍රතිපත්තිය කියන්නේ එන්න එන්න ටිකක් ඉහළට යන්න ඕනේ. එකපාරටම මේ බැරි වුණා. අනුකුබ්බ ප්‍රතිපදා වශයෙන් වුවද පිළිවෙලින් තමයි යම් යම් අකුසලයක් අඩු කරලා කරන එක නවත්තලා ගන්නට. කෙනෙක් කියතොත් එහෙම අන්න මට මේක පුරුදු වෙලා ඒ නිසා මට මේක නම් අත්හරින්න බෑයි කියලා. ඉතින් එහෙම වෙනකොට ඒ තනත්තාට ඒ සීලය පිළිබඳව දියුණුවක් නැහැ. සීලය පිළිබඳව දියුණුවක් නැති තැනත්තා සමාධිය පිළිබඳ දියුණුවක් ගැන ඒ තරම්ම සිටිය යුතු නැහැ. මොකද සීලයෙන් සමාධියට උපකාරය සමාධියෙන් ප්‍රඥාව. එයින් මොහතකටවත් හිතන්න දෙපා ඔක් කියන්නේ Tamange සීල පිළිබඳ යම් කිසි අදුපාඩු තිබෙනවා නම් ඒ සීල් සම්පූර්ණ කරගන්නා තුරු සමාධිය ඇති කර ගැනීම සඳහා වූ භාවනාවක යෙදෙන්න එපා කියලා නේ. එහෙම කියන්නේ නැහැ කවදාද. Tamange සීල් වල අදුපාඩුවක් තිබුණත් සමාධිය වඩන්න. එහෙම වඩනකොට ඇතැම් විට Tamanටම පෙනේවි මේ සිල් දිලගන්නේ තියෙන පාඩ. ඒ නිසා තමා සිල් රකින්නටත් ඒ හේතු කොටගෙන පුරුදු වෙන්නට බැරි නේද? ඒ නිසා සිල් වල යම් යම් අඩුපාඩු තිබුණයි කියලා සමාධිය ප්‍රඥාව කියන මේවා නොවඩා සිටින්නට ඒ කාරණයක් කරගත යුතු නැහැ. ඒ සීලය බොහොම උසස් ලෙස සලකාගෙන රකින්නට ඕන. ඉතින් එහෙම රකින්න නම් යම් කෙනෙක් ඒ තැනත්තා බුද්ධානුශාසනය පිළිගත්ත ඒ අනුව පිළිපදින කෙනෙක්. එමත් නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ශීලං යාව ජරා සාදු හොඳටම දැරි වෙනකොට තුරුම සීලය ඕන. දැරි වුණාට පස්සේ සීල් රකින්නයි කියන එක නෙවෙයි. යාව ජරා යාව ජරා කියන්නේ ජරාවට පත්වන තෙක්. ඒකට ජරා ජීර්ණ වුණාම කිසිවක් කර ගියාකට නොහෙන අයයි. දණ්ඩ පරායනව ඇද සමහර විට එක ඇඟකට වෙලා මංච පරායනව ඉන්නේ. ඒ දක්වාම ඒ දක්වාම සිල්ලෝණ කර. දෙන්නනම් කියන්නේ තියෙන්නේ ජරා සාදු කියලා එහෙම වදාළ. ජරාවට අනුතුරු වෙන්නේ මොකක්ද? ජරන්පත්වා මරණ. ඉන් ගන්නට තියෙන්නේ මරණය තෙක්ම සිල්ලෝණේ කියන්නේ. සීලය මරණයට කලින් Taman සීල් බිඳගත්තොත් සමහර විටක තමන් විද ඉස්සෙල්ල රැක්ක සීලෙහි ප්‍රතිඵලය ලබා නොදී මේ දිනගත් සීලෙහි ප්‍රතිඵලය ලැබෙන්නට බැරි නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා සීල් රකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඒකයි සීලය. සීනේ උගන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනයේ පරිදි වැඩි යුතු සත්‍යයේ හැටියට දක්වන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාර්ය සත්‍ය. ඒ සත්‍යෙහි සීලය දැක්වෙන කොටසක් තිබ. සමාධිය දැක්වෙන අංග තුනක්ද තිබ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සීලය දක්වන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒ සමාධි කාම්‍ය ශික්ෂාවට අයිති කොටස. මේ අංග තුනක්. අංග අතෙන් තුනක්. ඊළඟට ප්‍රඥාවට අයත් කොටස් දෙකක් අංග දෙකක් තියෙනවා. ප්‍රඥා කොටස. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් පිළිවෙල සීල සමාධි ප්‍රඥා කියන මේ වශයෙන් ගත්තොත් පිළිවෙල එන්නේ සීලය මුලට සමාධිය මැදට ප්‍රඥාව අගට. ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ යන පරිදි ගත්තොත් ප්‍රඥාව මුලට සමාධිය නැද ඊළඟට සීලය සමාධිය නැද නෙමෙයි සීලය නැද සමාධිය ආද සමාධිය ආද දැන් ඒ දේශනා පිළිවෙල එහෙම වුණාට මේ ප්‍රඥාව මුලට යෙදීමේ තිබෙන වටිනාකමක් ප්‍රයෝජනයක් තිබෙනවා ඒ මොකද මේ සීල සමාධි ප්‍රඥා කියන තුනින්ම ඇති කරගන්නා ධර්ම මොනවාදයි කියා කෙනෙක් ඇසුව. එයට දෙන පිළිතුර කුමක්ද? එයට දිය යුතු පිළිතුර නම් මේ තුනම උපයෝගී කරගන්නේ කුසල ධර්මයන් උපදවා ගන්න. කුසල. තුනම දැන් බලන්න දැන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ පිළිපැදීම් වශයෙන් මොනවද කරන්නේ? අකුසල් දුරු කිරීම හා කුසල් උපදවීම උපදවීම දෙකයි කරන්නේ. කුසල් උපදවීමෙන් කරන්නේ අකුසල් දුරු කිරීම. එහෙමනම් සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන්ම කරගියේ කුසල් ඇති කර ගැනීම නම් එයින්ම අදහස් කරන්නේ අකුසල් පිටු දැකීම අකුසල් දුරු කිරීමයි. කුසලයන්ගේ මුල කුමක්ද ප්‍රශ්නයක් නඟලා ඒට වදාරන පිළිතුර කුමක්ද කෝචාදි කුසලානම් ධම්මානම් කුසල ධර්මයන්ගේ ආදිය මුල කුමක් සීලංච සුවිසුද්ධං විත්තේච උද්ධපා සීලංච සුවිසුද්ධං අති පවිත්‍ර වූ සීලයක් දැන් සුද්ධ කියන එක පිරිසුදු කියනවා. විසුද්ධ කියන විට වඩා පිරිසුදු. සුවිසුද්ධයි කියන විට අතිශයින්ම පිරිසුදු කියන එක නේ ශ්‍රීලංක සුවිසුද්ධ. දික්ඨීච උජුකා. ඍජු වූ දෘෂ්ටිය. ඍජු වූ දෘෂ්ටිය කියන්නේ කුමකද? සම්‍යක් දෘෂ්ටි. අදකුද කිසිවක් නැති සම්‍යක් දෘෂ්ටිය. දික්ඨීච කම්මී කියලා එකක් කියේ දික්ඨිජු කම්මී කියන්නේ දස කුසලයන්ගෙන් එකක්. ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව දැන් කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය පවතිනවා ඒක ඒක තරාතිරම. එහෙමත් තිබෙනවා. ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ අඩුපාඩුත් තිබෙනවා. සමහර එක. يعني බොහෝ දෙනෙකුගේ තිබෙනවා ඒ අඩුපාඩු. ඒව නැති කරගන්න. එතකොටයි ඇද නැති දෘෂ්ටියක් බවට පත් දැන් කෙනෙක් පින්පව් පිළිබඳව දන්නවා. එහෙත් ඒ පින්පව් කියන මේ දෙක විග්‍රහ කර ගැනීම, වෙන් කර ගැනීම ඒ තනත්තාට අසීරු කරුණක් වෙනවා. සමහර කරුණු පිළිබඳ ඔහුගේ නොදැනීම, නොදැනීම. එහෙම නිසා ඇතන් කෙනෙක් තමා කරන ඒ ක්‍රියාව පිළිබඳව සාවද්‍ය නිර්වද්‍ය తত্ত্বය කියාපාන්නට කියනවා තමන්ගේ චේතනාව හොඳයි ඒ චේතනාව හොඳ නම් නරක ක්‍රියාවක් කරන්න බෑ වැරදි ක්‍රියාවක් කරන්න යනි චේතනාවේ ස්වභාවය මොකක්ද චේතනා කියන්නේ ඒ ඒ ක්‍රියා සාධක චිත්ත ප්‍රයෝගයේ කියන ධර්මයටයි චේතනාවයි ඒ චේතනාව හොඳ වෙලා ක්‍රියාව නරක වෙන්නට බෑ. ඒ වගේම චේතනාව නරක වෙලා ක්‍රියාව හොඳ වෙන්නටත් බෑ. එහෙම චේතනා කියලා જાතියක් නැහැ. චේතනා කියන්නේ ඒ ඒ ක්‍රියාවන් සිදු කරන සිදු කිරීමට ප්‍රධාන වෙන මුල් වෙන ධර්මයටයි චේතනා කියන්නේ. ක්‍රියා සාධක ශක්තිය සිටේ ඇති. ඒ චේතනාව දැන් සතිකුමරීමේ චේතනාවයි කියන එක ඒකාන්ත අකුසලයක් නරක චේතනාවක්. ඒකෙන් කළ හැකි හොඳ වැඩක් නෑ. කාහට හරි බනිනවයි කියන දැනීමේ චේතනාව ඒින්ම නරක චේතනාවක් මිසක ඒකේ හොඳ කුද්දක් වන්නට බෑ. ඒ විදිහට චේතනාවක් පිළිබඳවත් තේරුම් ගන්න ඕනේ. දැන් අන්න ඒ කරුණ දෘෂ්ටිය ඍදි කර ගැනීමට උවමනා කරන දේ. ඒකටයි ධර්මයේ දැනගන්නටත් ඕනේ කියන්නේ. පරියාප්තිය ගැන උගන්වන්නේ ඒ නිසාම. පරියත්තින් විනා ධම්මෝන තිත්තති උදාතන. සවනං විනා පරියත්ති දස්නායි සවන. ධර්මයේ ඉගෙන ගන්නටම ඕන. ඒ ඉගෙන ගන්නටම ඕන කරන්නේ ඒ ධර්මයෙන් කියවෙන කරුණ සාමාන්‍යයෙන් කෙනෙකුට නිකම්ම දැනගන්නට පුළුවන් ගන්නේ නැති බැරි. ධර්මයේ විතරක් කියාපියේදී කොයිතරම් මුලා වලට වැටිලා සිටිනවද සමහර කෙනෙක්. සමහර ධර්ම ධරයෙන් වැටිලා තිබෙනවා. ඒ නිසා ධර්මයේ කියන එක හොඳටම ඉගෙන ගන්න. ඒ පරියාප්ත සාසන ඉගෙන ගැනීම පමණක්ම නම් ඒකෙත් වටිනාකමක් නෑ. ඉගෙන ගැනීම පමණක්ම. ඒක බුදුහාමුදුරුවෝ අදාරනවානේ. නදීන තුන්ට මතක ඇතිනේ. ධම්මපදයේ සමහරුන්ට පාඩම් නේ. බහුම් පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ කමත්තෝ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං නභාගවා සාමඤ්ඤ සහොත් අන්න හුදු ඉගෙනීම පමණයි දැනීම පමණයි ක්‍රියාවේට පරිවර්තනය කිරීමක් ක්‍රියාවට නැංවීමක් පිළිපැදීමක් නැහැ. ඒ තරත්තාගේ తත්වයේ දක්වන්නේ. මේ ත්‍රිපිටක ධර්මයේ අර්ථ කතා සහිතව හොඳටම කියන්නට පුළුවන්කම තිබුණා එතනත්තා නතක්කරෝ එතන තක්කරෝ කියන්නේ නතං කරෝ කියන්නේ ඒ කරන්නේ නැහැ කරන්න තිබෙන්නේ කය වචන සුත කියන තුන් දොරින් එහෙම කරන්නේ නැහැ නතක්කරෝ හෝති නරෝ කම ඒ මක්නිසාදේ ක්‍රියාත්මක නොකරන්නේ කය වචන සිත කියන තුන් දොරින් ඒ තමා උගත් ධර්මය ක්‍රියාවට පරිවර්තනය කරන්නේ නැහැ නම් වන්නේ නැහැ මක්නිසාද? තමා ප්‍රමත්තව සිටින්නේ. තම ප්‍රමාද විහාරී පුද්ගලයෙක්. ප්‍රමාද විහාරී. ඒ නිසායි ඒ ක්‍රියාවට නම් වන්නේ. තමත්යා කියන්නේ කාට? කායේන විචරිතං චරති වාචාය විචරිතං චරති මනසා විචරිතං චරති කියලා දක්වන්නේ. ඒ අය තමයි තමත්ය. එහෙම පිටින්ම ප්‍රමාද විහාරී පුද්ගලයා. කයින් වචනයෙන් සිතින් කියන තුන්දරින් නොකල යුතු නොකිය යුතු නොසිතිය යුතු දේවල්මයි පිළිවෙලින් කරන්නේ. අන්න ඒ අය ප්‍රමත් පමත් ඒකට ධර්මයේ තිබෙන්නේ මේ එහෙම ප්‍රමාද විහාරීව නොකල යුතු දේවල් කිරීමට නොකිය යුතු දේවල් කීමට නොසිතිය යුතු දේ සිටීමට නොවේ. සිටිය යුත්තේ කුමක්ද? කිය යුත්තේ කුමක්ද? කළ යුත්තේ කුමක්දයි කියලායි ධර්මයේ ඉගෙනා. ඒ නිසා ඒ ධර්මයේ ඉගෙනගත්ත දැනගත්ත දැනත්තා විසින් ඒ ධර්මයේ කිසිම දෙයක් නොදැනගත්ත කෙනෙකු වගේ නොකළ යුතු දේ කරන, නොකිය යුතු දේ කියන, නොකර නොසිතිය යුතු දේ සිතන කෙනෙක් නම් ඔහුගේ දැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔහුගේ తත්වය ඔහුගේ తත්වය දක්වනවා වික්ෂුන් වහන්සේ අරබයා ඉදිරියට වෙන්න ඔහු తත්වය කෙසේද පෙන්වන්නේ දක්වන්නේ ගෝපෝව ගාව ගණයන් පරේස අන්‍යයන්ට අයත් දව සමූහයක් ගලා ගන්න ගොපල්ලා තමා එදිනෙදා කරන ලද වැඩවලට ගව හිමියාගෙන් ලැබෙන බැලයට මිසක බැලය කියන්නේ කුලිය. ඒ කුලියට මිසක ගවයන්ගෙන් ලබා ගන්නා සම්පත වෙන වස්තෝ රසයට හිමිකාරේ නොවන්නේය. අන්න ඒ වගේ මේ දිවාග නෙලවන්නට පුළුවන් කර්මත ධර්මය දැන උගත්කමක් තිබුණත් ඒ ධර්මයට අනුව පිළිමකද ප්‍රමාද විහාරීව යමෙක් කල් ගෙවන්නේ නම් ඔහුගේ තත්ත්වය. ඒ නිසා ඔහු මේ ධර්මයේ ඉගෙනීමෙන් ඒ ඉගෙනගත් ධර්මයට අනුව පිළිපැදීමෙන් හරියට ගොපල්ලාට නම් ලැබෙන්නේ බැලේ. නමුත් ධර්මයට අනුව පිළිපැදීමෙන් ඒ පිළිපදින තැනැත්තාට ලැබිය යුතු වන්නේ කුමක්ද? සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන ඒ ධර්මය. ඒ සාමාන්‍ය ඵලය. ඒ ඵලයට හෙතම හිමිකාරයෙක් වන්නේ නැහැ. ඉලි නොපැදීමක් නිසා. ඉලි නොපදින නිසා. එහෙම නිකක් ගන්න. ඒ නිසා පර්යාප්තිය ඕන. ඒ පර්යාප්තිය හැකිතාක් Taman ගෙනගෙන දරන්න ඕන. ඊට අනුව පිළිපද. පරියක් අටිපත්ති කියන්නේ පටිපත්ති ශාසන. ඒ පටිපත්ති ශාසනය තමා සීල සමාධි ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ශීර්ෂයක් යටතේ දක්වන්නේ. සමහරෙකුට ඒ මේ ධර්ම පිළිබඳ ඒ තරම් සැලකිලිමත් වැටහීමක් නොවන්නට කාරණයක් මේ ඉගෙන ගන්නට විතරයි කියා කලකින්. පිළිගන්නට දෙවේ. ඉගෙන ගන්න විතරයි. මාදන්නවා සමහර කෙනෙක් බණ ඉගෙන ගන්න අන්‍ය දෘෂ්ටිකයන් සමග වාද කරනවා. ඒකයි එකම පරමාර්ථය. අනිත් අය එක්ක වාද කරන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් මේ ධර්මෙහි Tamante තිබෙන යහපතක් ගැන සලකලා නෙවෙයි. මේ වෙන අයත් සමග වාද කරා. බුද්ධ ආගම එහෙම වාද කරන්න තියෙන ආගමකුත් නෙවෙයි. බුද්ධ ආගම කියන්නේ කවුරු මොනවා කිව්වත් ඒකට ප්‍රතිවිරුද්ධව තරහ ගිහින් කතා කරන්නවත් නෑ. ඕනනම් ඔය කරක්කාට කියන්නත් පුළුවන් වන්නට ඕන සමාජයේ පිළිවෙත නිසා ඇවිල්ලා කරලා බලන්න. එහි පස්සට කියන්නේ එහෙම ගහයි. වාද නැහැ. වාද. ඒ වාද කරන විට හැම විටම වාදයෙන් සත්‍යයම ජය ගන්නවයි කියනවා. එහෙම කියන්නේ නැහැ. වාද කරන්නට පුළුවන් ඒ වාද කරන තැනත්තාගේ තිබෙන වාදයේ දක්ෂ බව හේතු කොටගෙන සමහර විට ඒක Taman දරන අසත්‍යයේම ජය ගන්නන්නට පුළුවන් මේ වාද. වාද කරන්නේ ධර්මයේ තියෙන ඉගෙන ගන්නට පිළිපදින. ඉතින් වාද කරනවා නම් කරන්නට තියෙන්නේ Tamanට Tamanne. ඒ බලන්න කොහොමද කියලා. මේකේ ඒකටයි කියන්නේ උපපරික්ෂණය කියන්නේ. නැවත නැවත මේ කාරණේ පිළිබඳ සිතලා බලනවා. බලන්න. දනුවද හුදු අහලා නැවතීම ප්‍රමාණවත් නැහැ. කාදෝ? ඒ බන අහනවා අසපු බන ඊළඟට Taman සලකලා බලන්න. ඒක ඉදීම එක ක්‍රමයක් නේ. දැන් මොකක් හරි පොතක් පාඩම් කෙරුවා. පොත කවුරු හරි කියලා දුන්නා පාඩම් කෙරුවා එච්චර. එපමණද නෑ. ඒ ගැන නැවත නැවත සලකලා බලන්නට ඕන. මොකක්ද? එතකොට Tamante ඒ දැනුම තහවුරු වෙනවා. ඒකයි උපපරික්කණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි කාගේ මේ විනතුන් කවුරුවත් නොකමැති නෑනේ මේ ධර්මයේ චිරකාලයක් ලෝකෙහි පවතිනවා හැම දිනාගේම කැමැත්ත කවුරු කැමැති වන්නේ අපගේ උත්සාහය විය යුත්තේ හැකි තාක් කල් මේ ධර්මය ලෝකයේ වැඩ සිදු කරමින් පැවතියි. ඒක අපි කාගේ බලාපොරොත්තු. එහෙම බලාපොරොත්තුවක් කෙනෙකුගේ ඇත්තේ නම් ඒ බලාපොරොත්තු ඇති තැනත්තා ධර්මයේ චිර කාලයක් ලැබෙහි පවත්වන්නට හේතු භූත වන කරුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණ වල පිහිටන්නට මොනවාද ඒ කරුණ? උන්වහන්සේ වදාරනවා ඉබ පංචමේ දිග්ගවේ සමන්නාගත සද්දම්මස්ස තිතියා අසම්මෝසාය අනන්තර ධානාය සංගප්ත මහණනි කරුණ පහකින් ඒ තමන් වහන්සේගේ පිරිස යන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස යුක්ත වන කල්හි සද්ධම්මස්ස තිතියා අසම්මෝසාය සද්ධර්මය චිර කාලයක් ලෝකෙහි පැවැත්මට අතුරුදහන් නොවීමට හේතු භූත වෙනවා. කතනේ පංච. කවර කරුණු පහක්ද යක්. ඉම භික්කවේ සක්කච්ඡන් ධම්මං සුනම්ති. පළමු කොට දක්වන්නේ කාරණා. මහණෙනි මේ ශාස්ත්‍රෙදී භික්ෂු භික්ෂුණී ශාස්ත්‍ර උපාසකයා කියන මේ සිව් පිරිස්ද බණාත් ඒ අය සක්කච්ඡන් ධම්මං සුනන්ති. සකසා ධර්මය ශ්‍රවණය කරා. ඒ කියන්නේ හොඳටම බණ අහන, හොඳට බණ අහන. හරි විදිහට බණ. දැන් බණ වැරදි විදිහටත් අහනවා. ඔහු අහනවා. ඒ අහන්නේ හිත රවුම්ගස්සලා එහෙම. එතකොට බණ අහනවා නෙවෙයි. හිත මම කාටවත් තේින්නේ නැහැ නේ තම අන්තයට තේින්නේ නැහැ නේ කියන අයට තේින්නෙත් නැහැ හිත එමේ යවනවා මේ අහන අතරේ ඒ සකසාබ්ද සකසා බනාසනයි කියන්නේ කියන දෙයටම යොමු කරගත්ත සිත්ත්‍යතිව කන්නතිව එයින් සිත ලේෂ මාත්‍රයක්වත් වෙන වෙන අතකට නොයවා ධන ඇසීමටයි කියන්නේ සක්කච්ඡන් ධර්මංශය ශබ්ද චේතසෝ සමන්නා හර්ත්වා කියන මේ වචන එනවා බලන්න. එහෙම පිටින්ම මුළු හිතම මේටම යොමු කරගෙන බණ. ඒ සක්කච්ඡම් ධම්මං සුනං. සක්කච්ඡම් ධම්මං පරියාපුනං. ඒ බණ අහන එක පමණක් නෙවෙයි ඊළඟට ලක්වන්න උන්වහන්සේ සක්කච්ඡම් ධම්මං පරියාපුනං පරියාපුණන්ති කියන්නේ ධර්මය ඉගෙන ගැනීම කියන එක. පරියක්ති කියන්නේ ඒ නිසාම පරියාපුණන්ති ති පරියක්ති. ඉගෙනගත යුතු ධර්මයටයි පරියක්තිය. සක්කච්ඡන් ධම්මං පරියාපුණ. ඒ නිසානේ ඒ ඒ ඒ තැන් වලට ගිහින් දැන් මේ අපේ ලංකාවේම එවක සිටි උන්වහන්සේලාට ගමන් බිමන් පහසුකම් තිබුණේ නැහැ. යොදුන් ගමන් ඈත සිටින ආචාර්යවරුන් වෙතට පැමිණ ධර්මය ඉගෙන ගන්න. පරියාප්ත. ඒ සකස හොඳ හැටි හරියට ඉගෙන ගන්න. එහෙමද මෙහෙමද කියලා වේල්හක දාත කියන විදිහට නෙවෙයි. දැන් සමහරෙකුගේ සමහරක් පිළිබඳව තිරෙන ඒ දැනීම Tamanටම නෑ ස්ථිර. මේක හරියද මේක වැරදිද? මේ විදිහද අර විදිහද? එහෙම නෑ. එහෙම නැතිව හරියට හරියට ඉගෙන ගන්න. සත්‍යං ධම්මං පරියාපන. සත්‍යං ධම්මං ධාරෙන. යමක් ආයත් වුවම ඒකේ විස්තර විභාග කෙසේ වෙතත් ඒක සංක්ෂේපයක් වශයෙන් ගත්තොත් Tamante සිතෙහි ඒ කරුණු රඳවා ගන්නට පුළුවන්. එහෙම ආසිත. ඉතින් ඒ පිළිබඳ උත්සාහය තිබෙන්නට ඕන. Tamange උවමනාවක් තිබෙනවා නම් බොහෝ විට දැන් පාඩම් කරන විටත් එහෙමනේ. සමහර කරුණු තිබෙනවා Tamange උනන්දුව තිබෙනවා නම් Taman මේ කටපාඩමක් නොකලත් ඒ විශේෂයෙන් උත්සාහයක් ගැන කටපාඩම් නොකලට ඒක කටපාඩම් සිටිනවා. එහෙම ඒවත්. ඒ Tamange උනන්දුව නිසා ඇතිවන තත්ත්වය. එහෙම සත්‍යච්ඡන් ධම්මං ධාරෝ ධර්මයේ දරන්න දැන් එහෙම ධර්මයේ නොදැරුවොත් මොකද වෙන්නේ? යණ යන තැන හැමතිස්සෙම පොත අරන් යන්න බෑ. නේ යම් සුකාරණයක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට ඕන වුණාම ළඟ ඇවිල්ලා නම් ළඟ තිබෙන දෙයක් නම් ඉතින් පොත බලන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්නටත් ඕනනේ. ඒකට Taman ඒ ධර්මය දරණ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම Tamanටත් ඒ උපකාරයි ධර්මයේ බැරිම ඒ අවස්ථාවක උවමනා කරන ධර්මයේ මතු කරගන්නට Tamanට පුළුවන්කමක් ලැබෙන ධර්මය කොයි වේලාවකද උණ කරන්නේ මේ පින තුන අහලා තිබෙනව නේද මේ කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියන මේවා පිළිබඳව කාලේන ධම්ම ශ්‍රවණං කියන එකට එක කර්මයක් ඇටියට දක්වනවා Tamanගේ සිතේ ඒ ධර්ම සිතේ ඇතිවන යම් යම් අකුසල ධර්ම දුරලීමට ධර්මය ඇසීම කළ යුතුයි කියලා. එහෙම අවස්ථාවක් වූ කල්හි සුදුසු කෙනෙකු ළඟට ගිහින් ඊට ප්‍රතිවිරුද්ධ කරුණු අහලා තමාගේ සිතෙහි ඇතිව තිබෙන ඒ අකුසල ධර්ම දුරු කර ගන්නට පුළුවන්. අන්න එහෙම කාලය, ඒ කියන්නේ මේ විදිහේ අකුසල ධර්ම තමන්ගේ සිත පාරවන එහෙම අවස්ථාවද බණ ඇසීමට කාලයක් හැටියට දක්වනවනේ. ඒ වැඩි තමන්ටම තමන් දෙනම බණ අහන්නට නොගියත් තමන්ට ඇතිවේ තිබෙන මේ ඇබැද්දියට පිළිතුරු තමන්ටම සොයා ගන්නට පුළුවන් තමා දැනගෙන තිබෙන ධර්මයේ ධර්මයේ ඒවා මතු කරගන්න. අරගෙන සිත්යේ ඇතිව තිබෙන නරක తত্ত্বය දුරු කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සිතේ අනපේක්ෂිතව යම්කිසි අකුසල ධර්මයක් වැද්දගත් කල්හි එය පිටු දකින්නට දුරු කරන්න. ධර්මයේ පිහිට සොයතයි ඒ තමන් දැනගත්ත ධර්මයක් එවෙල මෙනෙහි කරත හැකි සිහි කරත. කරලා මේක පළවා හරින්නට පුළුවන්. සක්කච්ඡං ධම්මං ධාරේති සිටි දරන්න. දැරි. අනිත් එක සක්කච්ඡං ධම්මං සක්කච්ඡං ධතානං ධම්මානං අට්ඨං උපපරික්ඛන්ති තමා සිත්ී ධාරණය කරගත්ත ඒ ධර්මයේ අත්තං කියන අර්ථය උපපරික්ඛන්ති එළඹ බලයි කියන්නේ උපපරික්ඛන්ති කියන්නේ නැවත සිහි කරලා පරීක්ෂා කරලා නුවණ මෙහෙලා ඒ අර්ථාදිය පිළිබඳව බැලීම නුවණ කරනවා ඒක ඥාණයෙන් කරන ක්‍රියාවක් උපපරික්ඛන්ති ඊළඟට දක්වන්නේ සත්‍යච්ඡානි අත්ථමඤ්ඤාය, ධම්මමඤ්ඤාය. එතකොට මේ ධර්මකාරණේ ධර්මය දැනගෙන ඒ පද ව්‍යංජන ආදී වශයෙන් එන ධර්මය දැනගෙන ඒයින් කියවෙන අර්ථය දැනගෙන අත්ථමඤ්ඤාය, ධම්මමඤ්ඤාය, ධම්මාන ධම්මං පටිපද්‍යං ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙත් පිළිපදිත ඉමේකෝ භික්කවේ පංච ධම්මා සමන්නාගත සද්ධම්මස්ස කිතියා අසංඝෝසාය අනන්තර ධානාය සංගප්තං මහණෙනි මේ කරුණු පහෙන් යුක්ත වූ කල්හි සද්ධර්මය අතුරුදහන් වී චිර කාලයක් ලෝකෙහි පවත්නේ. ඉබැවින් ධර්මයේ චිර කාලයක් ලෝකෙහි පැවැත්වීම අපේක්ෂා කරන ගිහි පැවිදි කවරෙකුවත් මේ කරුණු පහ සැලකී. බණ ඇසීම, බණ ඉගෙනීම, බණ සිතී දැරීම, ඇසූ බණ, ඉගෙනගත් බණ කියන මේවා නැවත නැවත පරීක්ෂා කිරීම, සිහි නුවණ යොදා සලකලා බැලීම, අර්ථ ධර්ම කියන මේ දෙක දැනගෙන ඒ ඊට අනුව පිළිපැදීම. පස්වෙනි කාරණේ හැටියට දැක්වේ පිළිපැදීම. ඉතින් එතන පරියාප්ති ශාසනයක් තිබෙනවා. ප්‍රතිපත්ති ශාසනයක් තිබෙනවා. උන්වහන්සේ ප්‍රතිවේදය ගැන එතන සඳහන් කළේ නැහැ. ඒ මොකද එහෙම ප්‍රතිවේදය ගැන සඳහන් නොකළේ? ප්‍රතිවේදයයි කියන එක යම්කිසි කරුණු ටිකක් දක්වලා මේ මේක ඇති වෙයි ඇතිවීමක් ගැන පෙන්වන්නට බෑ. විජන ප්‍රතිවේදය කවර අවස්ථාවේදීද ඇතිවන්නේ? පිළිපැදීම ඇති කවිද? පිළිපැදීම ඒසා දියුණු තත්වයකට යේද? දෙවිට ප්‍රතිවේධ ලැබේ. පිළිපැදීම එහෙම දියුණු තත්වයකට නොගියොත් ඒ ප්‍රතිවේධය ලැබෙන්නේ නැහැ. ප්‍රතිවේධය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන සතර මාර්ග සතර ඵලයන් උපරවා නිවන ප්‍රත්‍යක්ෂ කිරීමනේ. ඒකට ප්‍රතිවේධය කියන ප්‍රතිවේධ ශාසනය පිළිබඳව 아무තු දෙයක් පෙන්වන්නට බෑ. ප්‍රතිවේධ ශාසනය ඇතිවන්නේ පිළිපැදීම නිසා. ඒක පිළිපැදීම කළ යුතුයි. පිළිපැදීම ප්‍රතිවේධයට පමුණුනවා. ප්‍රතිවේධය නොලැබුණත් පාඩුවක් දෙයි පිළිපැදීම. නෑ පිළිපැදීමෙන් පාඩුවක් වෙන්නේ. ඒක හානියක් නෙවෙයි තමයි. මේ ප්‍රතිවේදය පිළිපැදීම දියුණු ඒ ප්‍රතිවේදයේ ලබන తත්වයට දියුණු කල්හි ලැබෙන එකක් මිසක ප්‍රතිවේද හුදු ප්‍රතිපත්තිය පටන් ගන්නම ලැබෙන එකක් නෙවෙයි. නමුත් මේ ප්‍රතිවේදයේ කරා යාමට මේ ප්‍රතිපත්තියයි කියන්නේ. සා ප්‍රතිපත්තියයි යෙදෙන්නට ඕනේ. ඉතින් මේ ප්‍රතිපත්තියේ යෙදීමේ කාලය මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ යෙදීමනේ කාලය. ඒ කාලය පිළිබඳව සීමාවක් දක්වත හැකිද? බුදුරජාණන් වහන්සේ උඩත් පිළිසෙයින් ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහිදී නම් වදාළ අත්තවුත්ත. එම් වදාළ යටත් පිළිසෙයින් වහන්සේ වදාළ හත් දවසක් ඒ ඒ සූත්‍රයේදී වහන්සේ මේ ශාසනයේ තිබෙන නෛර්යානික බව ප්‍රකාශ කරනවා. වදාළ කර්ම. එහෙම නැත්නම් කෙනෙක් කියන්නට පුළුවන් හත් අවුරුද්දකින් හත් අවුරුද්දකින් ලැබුණ නැත්නම් එහෙනම් ඒ ජීවිතයේදී ලබන්නට බැරි කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. දැන් බණ මිනිසුන් තෝරන හැටියට එහෙමත් කියන්නට බැරි නෑ. බුදුරජාණන් වහන්සේ සත්පත්තාන සූත්‍රයේ මෙහෙම දේශනා කරලා තියෙනවා. ඒ නිසා අත්වෘද්ධක් භාවනා කරලා මාර්ගඵල ලැබුණ නැත්නම් ඒ ජීවිතේදී ලැබෙන්නේ නැත්තේ ඒක. එහෙමත් කියන්නට බැරි නෑ. ඇයි කියනන්නේ සූත්‍රයේ එහෙම වදාන. එහෙමනම් අර මහා සුර හාමුදුරුවන්ට රහත් වෙන්නට බෑ. උන්වහන්සේ ගෝල බාලයන් හිටියා රහත් වෙච්චුණු. Tamange Taman රහත් වෙලා නැහැ. රහත් වීම ඒ තරම් අමාරු වැඩක් හැටියට උන්වහන්සේට පෙනුනේත් නෑ. ඒ ගෝලයක් වගේ Tamanගේ සිතේ එක පිළිබඳව උනන්දු කෙරෙව්වා Tamanගේ සිතේ සංවේගය ඇති කළා. ඒ නිසා අන්තිම පිරිසට උගන්වලා එදා ගරු භාණ්ඩ සියල්ලම තැන්පත් කරලා සංගීත භාණ්ඩ ඒ අන්තිම පිරිස නිකුත් වෙන විට Taman වහන්සේ නිකුත්ව ගියා. ළඟ තියෙන අරණ්‍ය. ඒ අරණ්‍යයට වැඩි උන්වහන්සේ භාවනා කළා. පසළොස්වකද පැමිණෙනවා දවස් දෙකකින් තුනකින් එදාට ඔක්කොම වැඩ ඉවර කරගෙන එන බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ අරණියට ගියේ. පසළොස්වකත් ආවදියා. රහත්ුනේ නැහැ. ඒ විදිහට අවුරුදු 30ක් ගත වුණා. රහත් නොවි භාවනාවෙහි නියදී. අවුරුදු 30කට පස්සේ උන්වහන්සේ රහත් වුණා. ඉතින් මේ ධර්මයේ කාත් ධර්මයේ යම් කිසි කෙනෙක් එක කාරණයක් පිළිනව දැකලා ඒක ප්‍රමාණ කොටගෙන කෙනෙක් දක්වතොත් කියතොත් දැයි කියලා මාර්ගඵල ලබන්න ඊට පස්සේ ඒක වැරදි. ඒ නිසා කාලය නෙවෙයි සලකනවා. හරියට මේ ජීවිතයක් වගේම තමයි ඒක. මේ ජීවිතයක් ගැන සලකන විට. ඒ ජීවිතේ බලන්නට තිබෙන්නේ ඒ තැනත්තා ජීවත් වූ අවුරුදු ගණන නෙවෙයි. අවුරුදු 100ක් 90ක් 80ක් ජීවත් වුණයි කියන එක නෙවෙයි කාරණා. කාලය කෙටි වුණාම ඒ ජීවිත කාලය තුලදී ඔහුගේ ජීවිතය කෙලසද ගත කරේ මොනවාද කළේ? තමාගේ විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් ඒකයි සැලකිය යුතුන්නේ. එහෙම නැතුව බොහෝම කල් ජීවත් වුණයි කියලා ඇති වැඩේ නෑ. වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ එහෙමත් දක්වනවානේ. නේ තේරෙයි කියලා කියන්නේ නැtei කියලා හිස සුදු උත්මනේ ඈ එයාට කියනවා ඉතියේ මෝබජින්නෝ කිවිච්චති කිය මෝබජින්නෝ කියන්නේ හිස් ඔන්න ජීවිතේ මාටි කියන්නේ ජීවෝ කිවිච්චති ඒ ජීවත්ව සිටි කාලය නෙරේ සැලකීවා ඒ කාලය තුලදී තමා අර අත්තානං චේ කියංජඤ්ඤා රක්ඛියනං සුරක්ෂිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පඬිතු අං ඒ අනුව තමාගේ ජීවිතය කෙලසද ගත තමගේ කය වචන සිත කියන තුන් දොරින් සිදුවන වැරදි එලෙසම සිදුවෙන්නට ඉඩ හරිමින්ම ඔහු ජීවිතය අවසන් කළා. එහෙම නැතිව ජීවිතයේ යම් කාලයකදී ඔහු කය වචන සිත කියන තුන් දරින් කරන වැරදි වලින් වැළකී ඒ තුන් දොර යහපතෙහි යෙදුවත් කොයිතරම් දුරට Taman බුදුරජාණන් වහන්සේ Tamanගේ ශාස්ත්‍රුන් වශයෙන් පිළිගන්නා තම උන්වහන්සේගේ අනුශාසනය පරිදි ගිහි බුහුමියෙහි සිට කොයිතරම් දුරට ඒ කරුණ පිළිපැද්දා අන්න එහෙම කරුණ අනුවයි කෙනෙකුගේ ජීවිතයේ තිබෙනවා වටිනාකම හෝ ජීවත් වූ කාලය ගැන හෝ යම් කිසි ඇදහිීමක් කරනවා නම් කරන්නට පිළිදෙයි. එනක නිර්ර්ථකවම ගත කළා නම් Tamanගේ කාලය මොකක්ද ඒක? ඒ ජීවිතයක් Taman ලැබුවට වඩා නොලබා සිටියනම් හොඳයි කියන්නවත් පුළුවන්. නේ? ඒ සමහරුන්ගේ ජීවිතේ එහෙමයි. ඒ මුළු ජීවිත කාලය තුළම Taman Tamanටත් අනුන්ටත් අහිත පිණිස දෙයක් කරමින් ජීවිතය අත්හැරලා මේ ජීවිතය මොකද? අනුනිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉගෙන ගැනීමටත් දැන ගැනීමටත් පිළිපැදීමටත් කියන බව කියනවා. මේ පිළිපැදීම ප්‍රතිපදා වශයෙන් දක්වන විට පිළිපැදීම එහි ඉහළ මට්ටමේ පිළිපැදීමක් තිබේ. ඒක ක්ෂණිකව සිදුවන දෙයක්. ක්ෂණිකව ඒක ඒක චිත්තක්ෂණ මාත්‍රයක පිළිපැදීමක් ඒ කියන්නේ. චිත්තක්ෂණයයි එතන ඒ පිළිපැදීම වශයෙන් මේ මාර්ගය ලැබෙන්නේ. ඊට పూర్වෙහිදී ඊට පළමුව සතත නිරන්තරයේ උත්සාහයේ යුතුව කරන පිළිපැදීමක් තිබෙනවා. ඒ පිළිපැදීම තමයි పూర్ව භාවය. పూర్ව භාව ප්‍රතිපදා කියන්නේ දැන් අප නිරතව සිටින්නේ නැත්නම් නිරතව සිටිය යුත්තේ ඒ పూర్ව භාග ප්‍රතිපදාව. උත්තර භාග ප්‍රතිපදාව පිළිබඳව ඒ අවස්ථාවේදී විශේෂයෙන් කළ යුත්තක් නැහැ. උත්තර භාග ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳව ඇත්තෙන්ම නම් කළ යුතු දෙයක් කියලා දක්වන්නට දෙයක් නැහැ. పూర్ව භාග ප්‍රතිපදාවේ ඒ වැඩිම හේතු කොටගෙන ලැබෙන දේකුයි අර සාමාන්‍ය ඵල වශයෙන් දැක්කේ ඒ ලැබෙන දේකුයි මේ උත්තර භාග ප්‍රතිපදාව වශයෙන්. දැන් බලන්න භාව කෙනෙක් සීලයක පිහිටලා සමහර විටක තමන් සතුන් මැරුව හොරකම් කෙරුව එහෙම කෙනෙක් වෙන්නට බැරි නෑ. එහෙම කෙනෙකු වුණාම ශාසනය පිළිගෙන තමන්ගේ තිබුණු මේ වැරදි ක්‍රියා සියල්ලම අත්හැරලා අත්හැරලා සීලයක පිහිටලා සීලයක් අදිෂ්ඨාන කරගෙන භාවනා යෝගීව සමත විපස්සනා කියන මේ භාවනාවන් වඩමින් ඒ විදර්ශනාව දියුණු කරගෙන ක්‍රමයෙන් දියුණු කරගෙන යනට ඔහු යෙදී සිටින්නේ කුමකද මොන ප්‍රතිපදාවෙන්ද పూర్ව භාගතුප්පදා ඒ పూర్ව භාග සතිපට්ඨාන භාවනාවේ කියන්නේ పూర్ව භාග ප්‍රතිපදාවයි උත්තර භාගය නෙමෙයි. මම මේ පින්නතුන්ට දවසකුත් මතක් කළා. මේ සතර සතිපට්ඨානයන් යම් කෙනෙක් සත්වුද්දක් වඩත්නම් එතෙම මේ ජීවිතයේදීම අරහත්ත්වයට පැමිණෙන්නේය. කෙලෙස් එහෙම පිටින්ම නැතිනකොට යම් ඉතිරි වෙතෝ ත්‍යාගි ශේෂේ අනාගාමික අනාගාමි බවට පැමිණෙන්නේ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරු සතිපට්ඨානි එවං භාවින්නේ තස්ස ඈ දින්නම් කලාමං අඤ්ඤතරං කලං පාටි සංඛා දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදි ශේෂේ අනාගාමිතා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සත්තවුද්දක් වඩන්නේ නම් එතෙම මේ ජීවිතයේදී ඵල දෙකක් අතුරෙන් එක්තරා ඵලයක් ලබන්නේ අඤ්ඤා සතිවා උපාදිශේෂු දින්නම් කලාණං අඤ්ඤතරං කලං පාටිකං තබ්බා දිත්තේව ධම්මේ අඤ්ඤා ඵල දෙකක් අතුරෙන් ඵලයක් ලබන්නේය දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේදීම ඒ වැඩු ජීවිතයේදීම අඤ්ඤා කියන්නේ රහත් බවයි සතිවා උපාදි ශේෂේ යන්නේ ක්ලේශ උපදී උපාදි කියන එකේ තියෙන ක්ලේශ උපදී කියලා එකක් ස්කන්ධ උපදී තව එකක් සංස්කාර උපදී තව එකක් ක්ලේශ උපදී ඉතිරි වෙතොත් අනාගාමී අනාගාමී බවට පැමිණෙනවා ඉතින් හත්වුද්දක් වඩන උත්තර භාග ප්‍රතිපදාවක් නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාවක් නැහැ ලෝකෝත්තර ප්‍රතිපදාවේ කියන එක ලැබෙන්නේ මාර්ගක්ෂණී මාර්ගක්ෂණී කෙනෙක් තමාට තමා වඩන භාවනාව විදර්ශනාවෙන් කියන්නේ එන કોઈ භාවනාව කළාම විදර්ශනාවෙන් තමා නිවන් කරා යන්නේ නිවනට පැමිණෙන්නේ මාර්ගඵල උපදවන්නේ විදර්ශනාව. ඉතින් විදර්ශනා භාවනාව වඩන තැනත්තා මාර්ගඵලාදි ගමයට කිට්ටු වෙන අවස්ථාවට දැනෙන විදර්ශනාවට කියනවා උත්ථාන ගාමිනී විපස්සනාව. ඒ උත්ථාන ගාමිනී විපස්සනාවට සංස්කාර ධර්මයන්ගේ පිරෙන අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ ලක්ෂණ තුන අතුරෙන් යම් කිසි ලක්ෂණයක් ප්‍රකටව වැටහෙනවා. ඒ ප්‍රකටව වැටහෙන ඒ අරමුණෙහි එල්බගෙන විදර්ශනා නුවණ පවත්වන වාගෙන යන විට තම సంతානෙහි අර සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම තවත් විදිහකින් කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඊට අදින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තත්වයට දියුණු වෙලා දියුණු වෙලා මේ ලෞකික සුඛෙහි අංග 8ම නෙවේ ලෞකික සුඛෙහි ලැබෙනවා අංග පහකින් යුතුව වැඩි වුණොත් එක අංගයකින් නමුත් ඒ අවස්ථාවේදී කෙලසුන්ගෙන් නැත අකුසලයන්ගෙන් වැළකීමක් නැති බැරි ඒ විරති චෛතසික එකක්වත් යෙදෙන්නේ නැහැ ඒ මාර්ගයට කිට්ටුව ඇතිවන්නා වූ කාමාවචර කුසල් සිත් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ මාර්ගාංග වලින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග පහ. ඒ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් ඇතැම් අවස්ථාවලදී අර විරති চৈতසික තුන අතුරෙන් යම් කිසි එකක් ඒ අවස්ථානුකූලව ලැබෙන්නට පුළුවන්. Taman වලකින ඒ අකුසලයේ යමක් නම් එය වස්තු කරගෙන නැත්නම් එය ආරම්භ කරගෙන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ තුන අතරින් යම්කිසි එකක්. ඒ තුනේම තුනෙන් දෙකක්වත් උපදින්න නැහැ. ඒ පූර්ව භාග අවස්ථාවේ. නම් උත්තර භාග අවස්ථාව කියන්නේ ලෝකෝත්තර සුත ලැබෙන විට ඒ විරති චෛතසික තුනම නිර්වාණය අරමුණු කරමින් ඉතිරි මාර්ගාංගත් අනිකුත් මාර්ග චිත්ත සංප්‍රයුක්ත චෛතසිකත් සමග මාර්ග සිත සමග එකවරම ලැබෙන. දැන් ඒ தത്വයට දැනෙන්නට තරම් දියුණු අවස්ථාවේදී කලින් සඳහන් කළ පරිදි සංස්කාර ධර්මයන් අතුරෙන් යම්කිසි සංස්කාරයක් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් අරමුණු කරමින් උපදිනවා මනෝද්වාරා වජ්ජනීයට අනුකූලව පරිකර්මය උපචාරය අනුලෝමය ගෝත්‍ර භූ කියන සිත් හතරක් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් වලින් එකක් එය පරිකර්ම උපචාර අනුලෝම කියන මේ අවස්ථාව තුනේදී සංස්කාර ධර්මයක් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් අරමුණු කරමින් ඒ සිත් තුන පිළිවෙලින් එක සිතක් තුන් වරක් මේකයි එකට පස්සේ එකක් වශයෙන් උපදින අතර හතරවැනි වරට ඒ සිතම ලැබෙනවා ගෝත්‍ර භූ නාමය එවිට ඒ අරමුණ වන්නේ අර සංස්කාර ධර්මය නොවේ නිර්වාණය නිර්වාණය අරමුණු කරමින් ඒ සිත උපදිනවා ගෝත්‍ර භූ සිතේ කියලා ඊට නම් කරන්නේ ප්‍රත්‍යජන ගෝත්‍රය අභිභවනය කරන ලෝකෝත්තර ගෝත්‍රය නැත්නම් ආර්ය ගෝත්‍රය අභිවර්ධනය කරන සිත කියන තේරුමෙන් ගෝත්‍ර භූ කියන නම ඒ සිතට පාවිච්චි කරනවා වදාරලා ගෝත්‍ර ඒ සිත නිවන අරමුණු කළාට ඒ සිත නිසා සිදුවන ක්ලේශ ප්‍රහාණයක් නැහැ. එබැවින් ඊට නිර්වාණය දැක්කාය කියන තේරුම ඇති දස්සන කියන නම වදාරලා ඊට අනතුරුව උපදිනවා සෝතාපට්ටි මග්ගචිත්ත කියන ඒ සිත නිර්වාණය අරමුණු කරගන්න. අන ඒ සිත නිවන අරමුණු කරමින් උපදීව නිසා තමයි ditthya vichikiccha කියන අනුසය කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන සංයෝජන වශයෙන් කියනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැවත නූපදන ආකාරයෙන් දුරු වෙනවා අන්න ඒ අවස්ථාවේදී උපදනා වූ සෝතාපට්ටි මාර්ග චිත්ත කියන ඒ මාර්ග සිතේ හටගන්නා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග අට එකක් කොටගෙන දක්වනවා එය මාර්ගයයි කියලා. ඒ තමයි මාර්ගය වන්නේ ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගයට අන්තර්ගත අංග අතම එකවර උපදනා අවස්ථාව වන්නේ පළමුවෙන්ම ඒ සෝවාන් මාර්ගසිතේ ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී මාර්ගසිතේ අරමුණ වන නිර්වාණය අරමුණු කරමිනුයි ඒ සිතයි ඒ චෛතසිකයි කියන සියල්ලම ලැබෙන්නේ. අරමුණු කරමින්. ඒ අරමුණු කිරීම නිසා තමයි මාර්ගසිතේ යෙදෙන සම්මා දිට්ඨි නාමයෙන් දැක්වෙන ප්‍රඥාව නිසා ඒ ප්‍රඥාවෙන් නිවන දකින්නේ ඒ ප්‍රඥාව නිසා දක්නා නිවන ඒ අනිත් චිත්තචෛතසික සියල්ලකේම අරමුණ ගන්න. දැකීම නිසා තමයි නැවත නූපදන ආකාරයෙන් ඒ ක්ලේශ ධර්ම සංසිඳී යන්නේ නැත්නම් දුරු වී යන්නේ. ඒ කෙලෙස් නැවත උපදින්නේ නැහැ. නැව පුනා ආගත් නැවත එන්නේ නැහැ. නැවත එන්නේ. දැන් අපි එක්කන තරහව දිය වේලාවක මෛත්‍රිය වඩලා තරහව දුරු කරගෙන ඉන්නවා. නමුත් නැවතත් ඒ තරහව ඇතුළු වෙනවනේ අපිට. නේ? අන්න ඒ වගේ නෙවේ. මේ සෝවාන් මාර්ගයේ නැතිකල කෙලෙස් ආපහු එන්නේ. එදා ඒ ජීවිතයේදී නෙවෙයි ඊට පසු ජීවිතයකදී වුවත් නැවතේ సంతානෙන් උපදින්නේ නැහැ. ඒක පුදුම බලයක්. ඒ පුදුම බලය කොහෙද තිබුණේ? කියන්නට ඕනේ නිවනේ හිටිකුනේ කියලා. මේ නිවන නැමැති සත්‍යය දුටු හේතුවෙන් තමයි මේ தත්වය ඇති වුනේ. නිර්වාණය දැක්ක හේතුවෙන් සිදුවෙච්ච සිද්ධියක්. ඒකනේ සහ වස්ස දස්සන සම්පදාය. කයස්සු ධම්මා ජයිතා භවಂತಿ. සක්කාය දිට්ඨි කිච්චිතංච සීලබ්බතං වාපියදති කිංචි චතුහපායේ හිත විප්පමුක්තෝ චාබිඛාමාන්‍ය බබ්බකාතු ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක් කිහෝති ඒ සහ වස්ස දස්සන සම්පදාය. දස්සන සම්පත්තිය නිසා. මොකක්ද මේ දස්සන සම්පත්තිය? නිවන දැකීම කියන මේ සම්පත මේ සිද්ධිය නිසයි මේ தත්වය ඇති. අනේ ලෝකෝත්තර මාර්ගය ලැබෙන අවස්ථාව තමයි උත්තර භාග ප්‍රතිපදාව. එතකොට මේ ආර්ය මාර්ගය කියන එක නියම වශයෙන්ම ආර්ය මාර්ගය වන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන් උපදනා වූ ලෝකෝත්තර සිතෙහිල්ල වෙන සම්මාදිට්ඨිය ආදී කොට ඇති ඒ මාර්ගාංග ඒ තමයි ආර්ය මාර්ගය. නමුත් ඒ ආර්ය මාර්ගයට අන්තර්ගත වන ධර්ම ඊට పూర్වයේ දියුණු කරන්න. දියුණු කරලායි අර தත්වයට පැමිණෙන්නට පුළුවන්. ඒ දියුණු කිරීම තමයි සීල රැකීමෙන්, භාවනා කිරීමෙන්, වෙනත් අනිකුත් පින්කම් වල යෙදීමෙන් අප කරන්නේ. ඒ పూర్ව භාග ප්‍රතිපදාව. කාලය අපට සමාප්තයි. අද අපේ පිටින් අවසන්. Thank you.